නිතරම සක්මන් භාවනාවේ සාර්ථකත්වයන් පර්යංකේ අසාර්ථකත්වයක් ගැන පර්යංකය හරියට කර ගැනීමට නොහැකි වූ විට සිතමින් සිටී. මට පරියංක භාවනාව සාර්ථකව ඉදිරියට කරගෙන යාමට අනුකම්පාවෙන් උපදෙසක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම අපි මේ ප්‍රශ්නෙම විවිධාකාරයෙන් හතර ප්‍රශ්නතාවක් මේ රිට්‍රීට් එකේදීම සාකච්ඡා කරා. ඒ නිසා සාක්ෂියක් දෙන්න මේ නින්දට වැටෙන්න ඉස්සලා Taman ඉන්නේ මූල කර්මස්ථානේද? නැත්නම් සතියෙන්ද? නැත්නම් මුල් නින්දට යන්න ඉස්සලා හිත වල්මත් වෙනවද? නින්දෙන් අවදි වෙච්ච ගමන් හිත එන්නේ මූල කර්මත්තාන්ට නැත්තම් පහසුවේ මූල කර්මත්තාන්ට ගන්න පුළුවන් ද සතියේට එහෙම නැත්තම් නින්දෙන් පස්සේ ගන්න අපහසුද මේ කාරණා දෙකෙන් තමයි අපිට කොල්ලෙද්ද හම්බෙලා තින්නේ කෙල්ලෙද්ද හම්බෙලා තින්නේ කියලා කියන්න පුළුවන්.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 අරමුණට යන් නිදිමත් නින්දේ හිටි බව දැනගත්තා. දැනගෙන ඊට පස්සේ ආය නිදිමත නොවෙන්න උපක්‍රම කළා. අරමුණට යනවා සිත ඉක්මනටම. ඔය එතකොට අරමුණ ගැනීම නැත්නම් නැවත සතිය පිහිටුවා ගැනීම අමෝරාවෙන් කරනවද නැත්නම් Taman දෙච්චර කරදරයක් නැතුව ආයෙ සතියට එන්න පුළුවන්. නෑ කරදරයක් නැතුව.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 එකක් තමයි සතිය තව දියුණු තුණු වෙනවා. දෙක මේ වෙනස ඉස්සල්ලා මල්ලෙන් ගහලා එහෙම නැත්නම් ඇස් බැඳුම් කරලා කරාට මේකට අවදි වෙන්න පුළුවන් බව තේරෙනවා. එතකොට තේරෙන පටන් අරගනි ඒ ඔය නිින්ද කියන කොටසේදී කිසිම ෆ්‍රික්ෂන් එකක් නැහැ කිසිම මතකයකට මොකොත් වෙන්නේ කිසිම කෙලෙසයක් නැහැ. ඉතින් හිතට නැගිටින්න බෑ කෙලස් නැතුව. එතකොට යා ලේබල් එකක් දානවා මේ නිින්ද ගිහිල්ලා තියෙන, සිහි නැති වෙලා තියෙන, ක්ලාන්ත වෙලා තියෙන කියලා ලේබල් කරනවා. හිතක් නැගිටලා ඉන්න මොකක් හරි කෙලෙසක් තියෙනවා. එක්ක රාගෙ තියෙනවනේ, එක්ක ද්වේෂෙ තියෙනවනේ. ඉතින් එහෙම නැත්තම් අරයා වෙන ලේබල් එකක් දානවා.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 ඒක නිසා යනකොට කෙලස් නැති බව දැනගන්න මූල කර්මස්ථානේ බව දැනගන්න එන්නෙත් මූල කර්මස්ථානේ බව දැනගන්න එනම් මැද හරියට අපි මේ අන්කොන්ෂස් එකට බහින්නයි හදන්නේ නොදන්න ශේෂ්ත්‍රයකට යන්නයි හදන්නේ ඒ වෙලදී දන්න මනස මේක මේකට කෙනෙහිලිකම් කරනවා. අරියාදුකම් කරනවා. මේක නිින්දක්, මේක කෙලේශයක්, මේක අවුද්දියෙන් බැරි එකක් කියලා.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 ඉතියා දන්නවා මම ඉමුනයිස් කරගෙන තියෙන්නේ මට එන්නේ නැහැ. මගේ ඇඟේ ප්‍රතිදීහ තියෙනවා කියලා. අන්න එම ලෑස්තිලා යෑම හැබැයි ලෑස්තිලා යන්න බෑ භාවනා කුසල නැති එක්කරන්න. භාවනා කුසලේ තියෙන්න ඕනේ. සතිය තියෙන්න ඕනේ. මගේ ප්‍රශ්නකට මුහුණ දෙන්න ඕනේ. ඊට පස්සේ ලෑස්තිලා ගියාට පස්සේ පේනවා ඇඟේ හැප්පෙන මොනවත් නැහැ.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 හරියම කම්මැලි කඩේ යනවා කියන්නේ. ඉතින් කවුරු හරි ගෙදරට ආපු ගමන් අම්මා කියනවා තේකොළ කාලක් කරන් වරේ සීනි හත පහ කරන් වරේ. ඒක වැඩිපුර බඩු නෑ. පවුරේ ආපහු ඉතින් අහුරනේ එනකොට පිටිපස්ස දොරෙන් දුවන්න ඕනේ. හැබැයි යනවට ඕකට පොඩි ගතම් එකක් දෙනවා අම්මා.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 යනකොට මතකයි එනකොට මතක නැහැ. ඉතින් මං ගියා ස්වාමීන් මම මේ කාටවත් කිව්වේ නැහැ. මොකද පිස්සුත් කියන්න දන්නෙත් නැහනේ. මේ දැනුයි මට තේරෙන්නේ මේ දැනෙන කොටස් තියෙනවා අපේ එක පැන්සල ගෙවිලා එක පෑනේ තින්ත නැහැ. ලියලා තියෙනවා ලියවිලා නැහැ. අන්තිම බලනකොට එක කාබන් එකේ ලියනවා කාබන් කොලේ තියලා නැහැ. රෙකෝඩ් වෙලා නැහැ. ඒ ලොකු සාංශ කියනවා මේ නම ගිය ආත්මෙත් එන සතිය වඩලා තියෙන තිකුවා. දැන් මේ වගේ හොයලා බලන්න. නැවත හැරලා බලන්න අපි දවසක් ගත කරලා බලන්න කොච්චර පොඩ්ඩද අපිට මතකෙට තියෙන්නේ කියලා. අනික හරිද අපි පිස්සු නටලා අතපය කැඩිලා අන්තභාග වෙලා නැහැ. වැඩේ ලස්සනට ගිහිල්ලා තියෙනවා. නෝ මෙමරි එකේ නැහැ. මෙමරි එකට යන්නේ කෙලස් තිබුණොත් විතරයි. මොනවා හරි තණ්හාවක් තියෙනවා මොනවා හරි ද්වේෂයක් තියෙනවා. එතකොට නම් ඒක කවුරු හරි අපිට බැන්නනම් ආය මොකුත් නැහැ බුදුබණ මුල්ලේ. ඒක টොප් එකට මතක තියෙනවා පාවිච්චි කරපු වචන, කටඋල් කරපු හැටි දෙන්න ඔබට කියලා.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 අපි හැම පන්සලකම වගේ හැම ස්ථානකම වගේ ඇන්දාවට පිළිත් ටිකක් කියනවා. ඒ පිළිත් කියනකොට එක එකනා එක එකනා තන තමන්ගේ ගුරු પરම්පරාවෙන් ආව සූත්‍ර ටිකක් අරගෙන කියවනවා. ඉතින් ඒකට ගිය ගමම ඉතින් දන්නේ නැති නිසා හරි ආසාය පොතක් ඉල්ලන කියවනවා. පුරුදු වුණාට පස්සේ පිළිත් කියනකොට නිින්ද ඒ දන්නේ කෙනෙක් කියන්නේ. ඩක්කලා නිින්ද ගිහලා අර බලනකොට තියෙන මොකද එතකොට මෙමරි එකේ ඔක්කොම තියෙනවා. කියන්න පුළුවන් පොත බලන්නේ නැතුව නිින්දට යන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් පේන තියෙන්නේ අපිට කුතුහලය දනවන දේ තියෙනකන් අපි අර අවදියෙන් ඉන්නවා.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 මුළු මුළු රිට්‍රීට් එකම CD එකක් හදලා දෙනවා. එක දවසක ෆිල්ම් එකක් හදනවා මුළු දවසේම යන වැඩපිළිවෙල වගේ. දැන් ඉතින් ඕන්නේ ඇත්තට ඒ වගේ ඉන්ට්‍රොඩක්ෂන් කාලේ තිබුණේ. ඉතින් මේ සීලය පිළිබඳව මම ওই පරිවර්තන කරපු පොතලත් එච්චර විස්තර නැහැ. කෙටියෙන් තියෙන මේ සරිත් මට මතකයි ගිය සරිත් මතකයි පටන් ගන්නකොට සයිඩෝ කියනවා මේකට නෙවෙයි මම කට්ටිය අනගනාවේ නමුත් මේක වැදගත් නිසා මෙන්න මේ සීලය කියන එක ඒ නිසා මට එච්චරම මේ විස්තර වශයෙන් මතක නැහැ ඒකේ තියෙන වැදගත්කම පෙන්නනවා මේ කිසිම වැඩක් කරලා වැඩක් නෑ විශේෂයෙන්ම ලෝකෙ ඔච්චරම ඉන්නේ දැන් ඔය ස්වාමීන් වහන්සේ විතරයි අනිත් ඔක්කොම කියන සීලිය ඕනෙත් නෑ ත්‍රිපිටකේ දැනගන්න ඕනෙත් නෑ මොනව නැතුණත් කෙලිම යන්න කියලා මේ ස්වාමීන් නෑ කියන්නේ උනාට කියන වැඩේ හරියන්නේ තියෙන දීලා ගිය කට්ටියට විතරයි නැත්තම් දැන් හරි හදපන් ඔබට හදන්න හිතෙනවා නම් ඒක තමයි භාවනාවේ වටිනාකම හැබැයි සීලේ හැල්ලු කරගෙන ඔය කොන ජාති කිරුවත් කරන්න බෑ කියලා අන්තිම සීලේ කිව්වහම ඒකේ ඉන් ඩීටේල් යනවා සමහරලාට දෙන ඕනට වැඩි කියලා. නමුත් ඒව තැනක් නැති නිසා වෙන ලෝකේ හරි ආසයි හිතනවා ගියාට පස්සේ මේ පොඩි ගානක් මේ 200ක් දවස් දෙකක් නෙවෙයි දවස් 60ක් සම්පූර්ණ නොමිලේ ලෝක හැම ආගමිකෙම හැම ජාතිකෙම එනවා හයඩෝ සක්විති රජුරෝ වගේ ආසනෙට නැගලා කියන බොරු කරන්න කියලා පුළුවන්. ඉතින් ඒ නිසා මේ පණපටි ටිකක් අහනවනම් හොඳයි. හැබැයි අර එක දිගට ඉංග්‍රීසියෙන් නොවෙන්න නිසා ටිකක් disturbing. මොකද සයඩෝ ඉංග්‍රීසි සිංහලෙන් බුරුමෙන් කියනවා. එතකොට මා වජිරා ඉංග්‍රීසියට දානවා. ට්‍රාන්ස්ලේෂන් එක හොඳයි. ඉතින් ඒ කාටද අවශ්‍ය නම් මේ මට ලේසි වැඩේ තමයි ඒ CD එකක් එවන්න පුළුවන්.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 ඒකක් අහන එක තමයි හොඳම වැඩේ. නැත්තම් පොත්වල ලියවිලා තිනවා මම දැක්කේ නෑ ඉච්චරම සවිස්තරව දෙනවා රිට්‍රීට් එක තරම්. මේව තාම ලියවිලා නෑ. ඒ නිසා මට ඒකට නම් කාටට අවශ්‍ය නම් අනුලහරා ලලිතහරා මට ඊමේල් එකක් එවුවොත් මට පුළුවන් මේ ඒ ડોකියුමන්ට්ස් එක අපි ගියේ අනුර ගිය වෙලාවක තියෙනවා හිතන්නේ.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 ඒ සයිඩොත් එකේ මොනවක්වත් කරන්න බෑ. මට වැද්දගත් පණිවිඩයකට අපොයින්ට්මන්ට් එකක් ගන්න වුණා. ඉතින් මගේ දෙන්න නිගමන කිව්වා මයිත් එක්ක යෝගාවචර ඇවිල්ලා ඉන්නවා ලංකාවේ ටීම් එකක් එනවා මාත් එන්නම් ඩිස්කෂන් එකක් ඕනයි කියලා. ඌවා ඩිස්කස් කරලා කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා.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 මට වැරදුනා මිනිහා ඉන්නවයි කියන්නේ නැත්තම් මට හරි කතා කරන්න තිබ්බා. භාවනා කරන කෙනෙක් එක්ක බෑ. එයා භාවනා ඉවරනට පස්සේ මම මම සැකේට වගේ එන්නේ ඉස්සලා යාට පොසොල්ලියම ලියුමක් ලියලා. එයා බුරුමේ ලියුම් වැඩ කරන්නේ නැහැ. දැන් වජිරමයින් අහලෙවල තිනවා ලියුම් ලැබුණා. යෝගාවචරය භාවනාවේ දෙන්න ඕනේද? මගෙන් අහලෙවල තියෙනවා. ඊට පස්සේ මම කව වැදගත් තොරතුරු වගේ අත්වෙන හැබැයි දෙන්න අවශ්‍ය නැහැ. ඔබ එන දවසේ දීපන්. ඒ ඉන්න සෙට් එක මෙහෙමයි මොනම විදියකින්වත් ඒ යෝගාවචරකම සලකන්නේ බුදුකමකට වගේ. මම එනකොට පණ්ඩිතාරාමේ ඉඳලා එනකොට වාහනයක් දුන්නා මට මේන් සෙන්ටර් එකට යන්න. ඉතින් අපි මෙහෙම යනකොට භාවනා මධ්‍යස්ථාන ඉස්සරහින් යන්න තියෙන මේ ඉස්සර පාර වගේ. මම හරවගත්ත ආපහු යන්න. ඊට පස්සේ මම කිව්වා මෙතන යන්න පුළුවන් නෑ නෑ යෝගාවචර සක්මන් කරනවා කිව්වා. මේ පැත්තේ යන්න බයි. කාට හරි යන වාහනේ යෝගාවචරගේ සක්මනට බාධා වෙනවනම් ආපහු හරවලා යනවා. යන්නේ නැහැ. එහෙම තමයි කුරුදු කරලා තියෙන්නේ. ඒ අපි ගියාට පස්සේ මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ 10 දෙනෙක් විතර ඉන්න කඩිය වගේ. ඉතින් අපි ඔක්කොම බෑග් ගිහිල්ලා කාමර වලට දාලා ඔයගෙක්වත් ඉංග්‍රීසි දන්නේ නැහැ. හරි ගසනකොට පස්සේ අපේ කවුරුද සල්ලි දෙන්න ගිහිල්ලා. මේ කියන්නේ සන්තෝෂම ඔෆිස් එකට යනකන් දිවවලු. මේ වැඩේ කරන්න එපා කිව්වා. කිසි විදිහකට අපි ගන්නෙත් නැහැ කතා කරන්න එන්නෙත් නැහැ. ගිලම්පස ගෙනලා දෙන වෙලාවෙදී කියලා කතා කරොත් එහෙම උන් බය වෙලා හිටිනවා. උන් අමාරු වැටෙනවා වගේ. අපි නම් හිතන්නේ නේ බුරු මිනිස්සු පිටරට ආපුවාම සුද්ධ ආපුවාම කතා කරලා කරා කියලා. මොකක්වත් නැහැ. ඒ තරමටම හදලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා ටිකක් වණ කරනවා. අපි ගිහිල්ලා නම් මනම් ඔය කතා බහ කරනවා. එහෙම නැත්නම් ඒ හරි ගසලා තියෙන එක තර වැඩි කියලා මට හොඳටම තේරෙනවා. මගේ පැත්තෙන්. මම හිතනවා මෙහෙම ආදර්ශයක් ලෝකේ නෑ. අපි හැම වෙලාවෙම කොම්ප්‍රොමයිස් කරනවානේ. හැම වෙලාවෙම ටිකක් කතා කරලා කමක් නැහැ කියනවනේ. ඒ මොකක්වත් බෑ අඩු ගන්න ඒ වෙලාවේ හින්ට් එක හරි ගන්නවා මේ 200ක් වාඩි වෙලා ඉන්න වෙලාවේදී ඔය කවුද සම්පත්ගේ මේ වල්පොලගේ අයියා මෙයා විතරම ඇති පුතුම සද්දාවත් තියෙන සායද අතරින් එනකම් මෙහෙම බලන්නේ කියලා ළඟට ඔල මහත් මේ හාමුදුරුවෝ දාන අර යෝගාචරය ඇස් කරපන්න එපයි කියන්නේ කියන්නේ. බුදු පිළිම දිහා බලන්නේ ඉඳීවා සයිඩ් වෙහිලා වාඩි වෙනවා. කෑම ගන්න වෙලාවේදී එක කකුලක් වෙන නැමිලා තිබුණායි කියලා තට්ටුවක් දාලා කකුල් දෙක සිමෙට්‍රි තියාගන්න කියලා. ඉඳ පුටුවේ ඉඳගෙන කෑම ගන්න වෙලාවේදී එක කකුලක් වැක්කිරලා තිබෙල ඒකට සයිඩ්ට එන්න පුළුවන් ඒ දෙන්න. දැන් එන්න බෑ. තට්ටුකලක කකුල් දෙක කිලින් තියාගන්න කියලා. ඒක හරි පුදුම හැබැයි ඒකේ සයිඩ් කරනවා. තයිඩෝ කරනවා. එතන ඉන්න බී ටීම් එකට පුරුදු කරලා තියෙනවා. කවුරු දැක්කත් කිසිම ලැජ්ජාවක් නැහැ. ඒ කියන්නේ අනවසර වැඩි පිටුපිට බලන් දෙපා. මොනවාරි කියපු ගමන් කාරණාව කරලා දෙනවා හැබැයි. ඒගොල්ල කියනවා ඔව්ව තියාගන්න එපා. මෙහෙමයි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ අබ්බුදුමාකාර විනයක් එතන හරි ගසලා තියෙනවා. මහසි සෑඩෝ ගාව එච්චර තිබුණද මන් දන්නේ නැහැ. මේ ශාන්සි ගාව තියෙනවා. මේ මේ සැරේ එකේ මම දවස් 4ක් විතර වගේ මේ ගැන කතා කරා. ඒක නිසා මේ ජනවාරි පළවෙනිදා පහුණාට පස්සේ පෙබරවාරි පණ්ඩිතාරාම වෙබ්සයිට් එකට යන්න ඒ තොරතුරු ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අනුලසරමදි. ස්වාමීන් වහන්සේ අනුලසරමදි. අවේ මෙතන මේක පණ්ඩිත සාංචිත්‍රාටනේ කවුරක්වත්. පඬිසාරේ මට බයිනවා. මම මට විනේ නෑ. මගේ ඔය මොනම දෙයක්වත් නෑ කියලා.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 අනියම් මේ මේක කොහොම තනියම හොයාගත්තද කියලා. ඒක වෙනම දෙයක්. ඊට පස්සේ මේ අපි වගේ මැට්ටන්ට කියලා දීපු හැටි. මේ තරම්ම ඒකට පයින් ගහද්දි මේ තරම්ම ඒකට අකුල් හෙලද්දි මේක තරම්මට අසුචි මල මුත්‍රා හෙලද්දි සරුවත්යන්ස වෙහෙසක් නොබල කියනවා කවදා හරි පැමිණි දුක් පැනිරහයි කියපන් එදාට පැනිරහයි හැබැයි අනුන්ගේ දුක් ගන්න යන්න එපා අතන දුක් ගන්න යන්න එපා මෙතන දුක් ගන්න පැමිණි දුක් පැනිරහයි පණිවිඩයක් දෙන්න එන්නේ ගනි අරගෙන බලනකොට අපි මෙතෙක් කල් කොච්චර කොච්චර මේකට මුණ දීලා තියනවද කොච්චරක් මේකට අකුල් හෙලලා තියනවද කියන එක බලනකොට පේන මොන තරම් තකතිරුද කියලා.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 සමාධිය එනවා වරින් වර පරියන්ක හත අටකට සැරයක් එකක් ඇවිල්ලා පොඩ්ඩක් ඉඟිපිඟියක් දාලා යනවා නිකන්. කෙල්ලක් ඇහක් දෙනවා වගේ. එහෙමයි ඒකට කියන්නේ. ඉතින් ඒකෙන් හිතා ගන්න අරකයි අනිත් දවසේ තේ වෙලාවට බස් එකේ ඒ වෙලාව බස් එකේ එතන කැඩෙයි ඒ වෙලාවේ ඈගි බිගි ඒක වෙන්නේ ඒක වෙන්නේ ඉතින් ඒ වගේ මේ අර මේ එක මිනිසෙක් කරනකොට හැමදාම පිච්චර් එක බලන්නේ.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 බලාපොරොත්තු ඇතුව ඉදිරියට යනවා කියලා නම් නිකන් ඉල්ලුම සැපුම නීතිය විතරයි. එතකොට තමයි සමාධිය වටිනාකමක් තියෙන්නේ. ඒක නිසා ඒ කාමච්ඡන්දේ පැමිණීම කෙලස් කැපීමක් ඒකෙන් විතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව පරිඋත්ථාන මට්ටමට හෝ එනන්තම් එන බව දැනගන්න මට්ටමේ කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ අර කරගෙන ගිය භාවනාවෙන් ලැබෙච්ච උපකරණ වල ප්‍රයෝජනය තමයි. ආයුධ වැඩ ගන්න වෙලාව. එහෙම නැත්නම් කාමචන්දේ නොයා ඉන්න එක නෙවෙයි භාවනාව කියන්නේ. ඒකට කියතයි සමත භාවනාව කියලා. විපස්සනා කියන්නේ එනකොට දන්නවා. ඒකලි වෙලා ඒකට යට වෙන්නේ නැතුව ඒකත් එක්ක උරුට්ටු වෙලා හරි නැත්නම් බිම දා ගන්න පුළුවන් ශක්තිය තමයි අවශ්‍ය කරන්නේ.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 මොන තරම් අකුසල් කරලා දෙනවද? මේ දෙන්න තමයි ඔය රණ්ඩුව තියෙන්නේ. ප්‍රകൃතියට එන්න දෙන්නේ ඉතින් මේ විදිහට හිතවිලි මට තියෙනවා. ඒ හිතවිලි තියෙද්දිත් මම භාවන පරයන්ක නැගිටින වෙලාවට විතරයි සහැල්ලුවක් වෙන අනෙක් වෙලාවෙම ආතතිය කියලා දැන දැන දැන දැන සිතවිලි වලට මුණ දෙනවයි කියන්නේ කියන්නේ හිතවිලි ගෙවෙනවයි කියන එකයි.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 ඉතින් ඒකට මුණ දෙන එක තමයි බුදුරජාණන්ස කියන්නේ වර්තමානට මුණ දෙනවා ඔබ ඔබට මුණ දෙනවායි කියන්නේ. යුද්ධෙදී 1000ක් දිනකට වැඩිය වටිනවා. ඔබ ඔබ දිනාගනි. මේ Taman ළඟ ඇතුලේ පෙන්ට් අප් වෙලා තියෙන කැටි ගහලා තියෙන මේ කෙලෙස් දීවිවි දීවි යන්න ඕනේ.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 No, I don't have fear. So be prepared and again that, then you are becoming a girl guide. Be prepared. Frog jump into an old pond, plop. That's it. Don't try to rationalize it, never. Never you can do. you just accepting.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 ඒක තමයි ඉරියාපත කියලා කියන්නේ අපි හතර ඉරියව්වෙම ඉඳගත්තට පස්සේ ආනාපානට යන්නත් ඉස්සලා ආනාපාන දැකලා නොදකින්නත් ඉස්සලා ඉඳගත්ත ගමන් ඔතන තමයි යන්නේ. මම දැන් මෙතන ඉන්නවා මැරිලා නැහැ නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කිව්වහම gediya වශයෙන් මෙතේරෙන්නේ අපිට නික අහුබහක් වගේ පිරමීඩයක් වගේ සක්මන් කරනකොටත් ගිහිල්ලා හිටගෙන හිටගෙන නීරියවට හිත දාලා හිටියොත් කුණ්‍යක් ගැහුවා වගේ ඊටපන්දම පත්තු කරා වගේ තමයි තේරෙයි gediya පිටින්ම ඇවිදිනකොට තේරෙයි මේක නිකන් බට්ටේ කොරලෝසු බට්ටේ එහාට මෙහාට යනවා වගේ ඒ සමස්තය ඒක ඉරියාපත සංදි නෙවෙයි මේ කතා කරන්නේ. ඉරියාපතේ. Taman ඉන්නේ ඉරියව්වට හිත දාපුවාම කොතන හිටියත් අපි ඉන්නේ යෝගාසනයක. යෝගාසන 84000ක් තියෙනවා. 84000 84ක එකේ පොඩි පොඩි ෂේඩ්ස් 1000 ගන්න තියෙනවා. ඉරියව් 84ක තමයි අපි ඉන්නේ. ඉතින් කොහේ හිටියත් යෝගාසනයක ඉන්නේ. ඒක දන්නවනම් එතකොට පේන්නේ Tamanට මම දැන් මැරිලා නැහැ.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 Taman ඉන්න ඉරියවට හිත දාලා බලන්න ඒ ඉරියවේ කොත්තන හිතිය සංඥාවක් නිකුත් කරනවා මැරෙලා නැහැ කියලා. කොත්තන හිතියත් එක සංඥාවක් නිකුත් කරනවා මට දැන් නිින්ද කියලා නැහැ කියලා. කොත්තන හිතිය සංඥාවක් නිකුත් කරනවා මට ක්ලාන්ත වෙලා නැහැ. මම නැත්නම් 80 නෙවෙයි 100 ඉන්නේ කියලා. ඕකට නිවන කියන්නේ. ඔය තුන එකතු වෙච්ච වෙලාවට නිින්ද කියලා නැහැ, මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඕකට නිවන කියන්නේ. මට බණී මේ මේ තරම්ම ලාභෙට නිමන විකුණා කංකු වලටත් වැඩිය ලාභයි කියලා. එනම් කරලා බලන්න මොකටද මොන මොන කෙලෙසද ඕක කඩන්න පුළුවන් කියලා.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 උඹට මෙතෙක්කල් කොන් වුණා තනි වුණා කියපු එක විවේකී බව තේරෙයි. උඹට මෙතෙක්කල් අනම්මනම් කරන්න ඉතන ගතිය වෙනකොට මේක සන්තුෂ්ත ගතිය තේරෙයි. මේකුත් ඕනේ මේක. මෙතෙක්කල් තිබුණා හුද්දකින්න ඔබ තම මුස්පේන්තුව තමයි මේ හුදකලාව කියලා තියෙන්නේ පොඩ්ඩක්. උසාවියට කේසයක් දාලා නම පොඩ්ඩක් මාරු කරන්න ඕන. මුස්පේන්තුව කියන වෙනකොට හුදකලාව කියනවා. හරි මේ ලුණු මිරිස් මොකක්වත් දාන්න ඕනේ නැමෙක පිරිච්ච ගතිය තියෙන සම්පත්‍ති කරගතිය කියනවා. මේකට විවේකී කියනවා. මේකට ධර්තේ කියන්න එපා ප්‍රමෝදේ කියපන්. ඉතින් ඊට පස්සේ එන හැම දුකක්ම කොම්පෝස්ට් වලකට හම්බ වෙච්ච ඕගනික් මැටර්ස් වගේ වැඩියෙන් වැඩියෙන් කුණු හම්බ වෙන්න හම්බ වෙන කොම්පෝස්ට් වැඩි වෙනවා.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 ඒක හොඳටම ගලිය කෙටුවා වගේ ඇඳෙනවා. හොඳ ගැඹුරට හෝ ලාවට ඇඳෙනවා. සංස්කාර වෙලා නැත්තම් සිද්ධි වගේක් වෙනවා. අර ඇදකින හීන උදේට මතක නැහැ නේ. මතක තියෙන්නේ සංස්කාර වෙච්ච ටික. ලක්ෂයක් හීන පෙනුනට ඒ වෙලාවේ දේව හරසයි නමුත් උදේ වෙනකොට මතක නැහනේ.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 ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම ස්තුතිවන්ත වෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේට උන්වහන්සේ ලියලා තියෙන විවස්ථාව පොතේ තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරනු කොච්චර ලස්සනද බලන්නේ වචන ටික තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරන අපි තර්ජනය කරන්නෙම හිතවත් අයට ඒ උන්ගේ ගැන හිතන එකේ මගේ ඉමේජ් එකට තියෙන දුක. මුන් කැත වැඩක් කළොත් මගේ නම යන්නේ. ඒක නිසා කියලා සනා අපි ගොඩක්ම ගැටෙන්නේ මේ මොකා මොන දේ කරත් කරන මේ අපේ කායික කරන්න බෑ. ඒ මොකද ඌ මමනේ තාත්තා. ඌ කෙරුවොත් මට බැනුම් ගන්න වෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ කියලා තියෙනවා උච්චින්ද සිනේහමත්නෝ කුමුදන් සාරධිකංව පාණිනා.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 හොඳ වෙලාවට අත තිබ්බේ නෑ. අත තිබ්බනම් අපිත් අඟුලි මාල්ලා වෙනවා. අත තිබ්බේ නෑ. දන්නවා නෑ දක්කා වගේ කරබනේ හිටියා. ඒක නිසා අපිට දැන් හිතලා කල්පනා කරන්න පුළුවන් බුදුන් මේ ඉඳලා තියෙන දුක් කඳක් කොහොම වෙන්නේ නැද්ද කියලා. කැත්තෙන් පොල්ලෙන් ගහන එක ලේසියි.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 එයා චන්ද්‍රම්ට එයාගේ තාත්තා කියලා තියෙනවා නිකම්ම නිකම් වහලේ බහලා පීටර් කියලා ආයේදී පුතා උඹට මොන දේ වුණත් උඹ gedara වරෙන් මගේ gedara දොර උඹට විවෘතයි කියලා. ගන්න ඕනෙම දායකමක් කරලා පොලිසියට ගහනවා උඹට. හතුරු ගෙදර ටිකක් ගන්නවා. මම ඔබේ තාත්තනේ ගෙදර දොර විවුර්තයි.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 ඒක නිසා තමන් හැදෙනවනම් මේක හොඳ පාඩමක් හිතා ගන්න පුළුවන්. ඒ අවුරුදු 1 දෙවෙනි પરම්පරාවේදී අපි දන්නවා දරුවෝ මෙහෙම කරනකොට අපිට එන දුක ඒකට අපේ අම්මලා තාත්තලා මොනවද විඳින්නේ නැද්ද? ඒ දවස්වල අපිට අතපයක් කැඩුවේ නැහැ නේ. ගැහුවේ බැන්නේ මට මේ ළඟදි මකුණ කවදාවත් අම්මා මට ගහලා නැහැ. හැබැයි පරිසම් කරනවා අප්පච්චිට අහුනොත් මම කෝටු මස් කරනවා. අහුවෙන්න එපා. ඒ අම්මගේ ඇඟෙත් නගිනවා, බත් එකටත් කනවා, කටේ ජීවත් ඇදලා කනවා, ඔක්කොම කවදාවත් ගහලා නැහැ. ඉතින් මට නැති මං වගේ එකෙක් ගැන හිතන කරන වැඩ නාපදුරක් පට්ටබඳුරු වැඩමනේ කරන්නේ. කතා නොකර ඉන්න මොන්න කැකෑරිල්ල කැකෑරනවද හිතේ. අප්පච්චි ගාන අනම්මන මොකක්වත් නැහැ ගත්තොත් වෛර බලු හිටින්න ගන්න. මම මේ දා දෙනුට කණ්ඩ අම්බ කරලා ඉවරලා ගෙදර එනකොට තොපිට ගායමන්දකට තියෙනවා අතප්පය කඩාන ගන්න කොටුවක්. ඉතින් අම්මා කරන්නේ අරසා කරන එක.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 අත ගාගෙන අනේකයි තියෙන්නේ. වෙන මොනව කරන්නේ? ඒක නම් කියලා වැඩක් නැහැ. ඒ මට නෑ උන්ට කියත හැකි අඩු ගානේ. ඉස්සර අපිව ශිෂ්ටාචාර කරලා එහෙම සාකච්ඡාවට ගන්නවා කියන එක කොහොමඩක්වත් කරන්නේ මේසෙට ගන්න එක. සාකච්ඡා මේසෙකට ගන්නවා කියන එක දකින්නකොට පෙන්නන්නේ. ගුරුවරෙක් එක්ක හරි කවදාකවත් මේ යුක්තිය පසිඳලන්න කැමති නෑනේ. අපේ ශේෂ්ත්‍රයට එන්න එන්න වෙන්න දෙන්නේ නැහැ කාටවත්. මගේ ජීවිතේ ගොඩක් පොඩි අය බලපෑ. ඒකයි උඩෙත් ගහනවා මට හැන්දෑවෙත් ගහනවා මට බය කරනවා හරියට ගහලා තියෙනවා. අනික කවුරුත් ඇවිල්ලා නැහැ. උඩත් ගහලා තියෙනවා එක සැරයක් දෙකක් විතර.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 ඉතින් මං කිව්වා මේ වයසක මිනිස්සු කතා කරන බා දරුවෙක් කතා කරපළා උඹලා මොකද කියන්නේ කියලා. ඉතින් ඒ දරුවෝ ඒක ඒ එතන හිටපු රැඩිකල්ම මනුස්සයාගේ දුව අවුරුදු 17ක විතර කෙල්ලෙක්. ඒකෙල්ල කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මට එකක් කියත හැකියි.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 සෝවන් ලකුණු සෝවන් ලකුණු මැරෙන්න ගිට වෙනකොට එනවා අම්මා. අද රිට්‍රීට් එක යනවනේ කට්ටිය එක එක යන යන කට්ටිය අවිත මේ අඬාව ගන්න කියන අපි අඬාව ගන්නෑ. මේ කිව්වෙච්චා තව රිට්‍රීට් එක තව ඉතින් තව රිට්‍රීට් එක හැමදාම අඬාව ගන්න කට්ටියක් ඉන්නවා.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 මෙච්චරක් මිත්‍යා දිට්ඨි තියෙනවා කියන එක. ඒක දැකලා බය වෙන්න එපා. අපි ඒක දකින්න ඕනේ. හතුරත් එක්ක හටන් කරන්න ගිහලා හතුරගේ බලය දැනගන්න ඕනේ. හතුරගේ බල කඳුරේ තියෙන විඩිපත් උණ්ඩ මෙච්චර තියෙනවා කියලා දැනගන්න ඕනේ. සෙබළු මෙච්චර ඉන්නවා කියලා දැනගන්න ඕනේ. යුදාපොද්ද මෙච්චර තියෙනවා කියලා දැනගන්න ඕනේ. දැනගන්න නැතුව හටන් වදිනවට වැඩිය හොඳයි. දන්නේ එක. හැබැයි දැනගන්නකොට අනිවාර්යයෙන්ම අපිට පේන එක බලවත් කියලා. නමුත් සරුවචනාංශ කියනවා මේ සතිය ඒ සියලුම දේට වැඩිය. සතික්වා හම්බික්කවේ සබ්බත්තිකං වදාමි හැම තන්හි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ නිසා ඔය බටපඳුරක් ගාවට ගිය ඇතෙක් බටපඳුර පඳුර ගලවනවා වගේ සම්පූර්ණ බට යාය අයින් කරනවා වගේ ඉලපත කඩන්න හදන වෙනකොට කූර කූර කඩන මිනිසෙක් වගේ කඩන කඩන යනකොට අපිට තේරෙනවා අපි ළඟ තියෙන මිච්ඡාදිට්ඨිය අයින් වීම තමයි සම්මාදිට්ඨිය වෙන්නේ.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 පහළ වුණ ගති වශයෙන්. කොන් වෙච්ච ගති වශයෙන්. අතපල්ලේ වැටිච්ච ගති වශයෙන්. ඒ නිසා අපි එනකොටම බයයි. එනකොටම අපි ඒකට අතකසා දානවා. නමුත් භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා කොටින් කියනවා නම් අපි ඉඳගත්ත ගමන්ම ඉරියව්වේ පටල වෙනවා. නැත්නම් එහෙන් බැන්නම් ආනපාන කියලා ආනපාරේ පටලුණාට පස්සේ ආපහු ඉරියව්වට එනවා.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 බුදුරජාණන් කියනවා මේක මට රතියක් මම මේක හොයාගෙන ආවේ. මම දන්නවා දැන් හොදකලා වෙලයි කියලා. ඉතින් මේ මෙතෙක් අර దేవතාවට බය වෙන එක තමයි බුදුරජාණන්සේ සඳහන් කරන පෘථග්ජනයට මේ මෙච්චර ප්‍රසිද්ධ නිවන පේන්නේ නැත්නම් දන්නේ නැහැ. එයා වෙනකොට කියනවා මේ නාටිකංගනාවක් ඉන්නවනේ විතර පංචතූරී නාදේ තියෙනවනම් මෙතන મંદિરයක් තියෙනවනම් එන්න බය නැහැ. බුදුරජාණන් කියනවා සීරම ශූන්‍යයි තියෙන නිවන. ඒකට උඹ උඹට පේන්නේ නැහැ උඹ ළඟ ওই තියෙන එකක්වත් මට වටිනාකමක් නැහැ කියලා. ඉතින් ඒ ආකල්පම වෙනස විතරයි සම්මාදිට්ඨිය කියන්නේ. ස්වාමීන් වහන්සේ වචන කීපයක් කියලා පිටත් වෙන්න කල්පනා කෙරුවේ. වචන කියන්න කියන්න පිටත් වෙන එක ප්‍රමා වෙනවා.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 ප්‍රේම් ඔබ එක්කල හාස්‍ය ජනක ප්‍රශ්න විචාරය මේ වැඩමුළුව එකලු කළා. රෝහණ සුළු කාලයක් නිදාගනිමින් ඔබ මෙහි කළ මෙහෙය නැවත වරක් ඔබ කවුරුන් දැයි කියන ප්‍රශ්නයට නිසි පිළිතුරු දුන්නා. සෝමරතන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මා අසනීප සිටියේදී දැක් වූ අනුග්‍රහයට අනේක වාරයක් ස්තුති වේවා. සීලා අවුරුදු දෙකක් ගත වුණා නමුත් අමතක නොකර ඒ පාලි શબ્දකෝෂය ගෙනත් දීම ගැන ඔබට දහස්වරක් ස්තුති වේවා. ඉතින් තිසරණ සරණින් ඔබ සියලු දෙනාටම ධර්මාවබෝධය නිර්වාණය පතමින් මම නමතිමි. සාදු සාදු සුබ ගමන් වේවා. තව තියෙනවද අපේ ප්‍රශ්න? උදේ ඉඳන් මේ කට්ටියට යන සමුදීල අපි කරගෙන යමු ඒක. යතුරු මෙතන සෙරප දෙකුඩු තියෙනවා. යනවට thank you ඈ. 2017 ආයෙන්න. ගරු ස්වාමින් වහන්සේ දින කිහිපයකට පෙර පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී එක්වරම කය සැහැල්ලු වී යම් සමාධි තත්වයකට පත්ුනිමි. එහිදී මට දැනුනේ ආලෝකමත් ගෝලයක් තුල මා සිටිනා බවකි. එය ඊටාම ප්‍රසන්න සහ පැහැදිලි බවක් දැනුනි.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 පෙරුවන් සරණයි. හොඳයි විස්තරේ ප්‍රකෘති වෙච්ච ඇටි එළියලා තිනවා. නමුත් අර වීර්ය අවස්ථාව, සමාධි අවස්ථාව සහ අත්දැකීම් සහිත විපස්සනා අවස්ථාවල් වින් වෙන් කරන්න හැදුවට ඒකටම තමයි පහළ වෙන්නේ. ඉතින් අර සමාධියට වැඩි වෙච්ච වෙලාවේ කය දැනීම තැනෙන්නේ නැහැ. ඒකෙන් සමුගන තමයි සමාධියට යන්නේ. අනික් වෙලාවට සමාධිය වැඩි දැනෙන්නේ කයේ දැඟලිලි ගතිය පේනවා. සමහරවිට මේක කරන්න පුළුවන් කියලා වෙනවා. සමහරවිට මේ සිද්ධ වෙනවා කියලා පේනවා. ඉතින් මේ කියන්නේ මෙවුව තාම හානස් වෙලා නැහැ, එකතු වෙලා නැහැ. ඔය අත්දැකීම් ඔහොමම පෙරි පෙරි පෙරි පෙරි එහෙම නැත්නම් පිරිසිදු වෙයි පිරිසිදු ඉස්සරහට අනේක තමයි සිද්ධ වෙන්නේ.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 කාලය කියලා තියෙන්නේ මේ ශික්ෂාපදයට අරුණේ ඉඳලා මධ්‍යහ්නේ දක්වා කාලය. අනිතරිය විකාලය. එනිසා භෝජන ගන්න පුළුවන් නේ. පස්මහ භෝජන විශේෂයෙන්ම සත්තු මච්ච මාංශ කුම්මාස ඕදන කියන බත් වැඩිහල් පිටි මස් මාංශ ඒ කියන්නේ staple foods සාමාන්‍ය වචනේ කියන්නේ. ඒව ගන්න පුළුවන් මේ ටිකේ විතරයි. ඒක එක වේලා හරි දෙවේලා හරි කොහොම ගත්තත් ඒක එක වේලට වැටෙනවා. ඉන් එපිට මේ ස්ටේපල් ෆුඩ් ගත්තාම විකාලේ ආහාර ගැනීම කියලා කියනවා. එතකොට මනස මේ ලේ දහරාව එහෙම නැත්නම් අවධානය මනසට ගන්න බෑ. ඒකට බඩටයි යන්නේ. ඒ නිසා උදේවරුේ දාලා තිනවා මේ වැඩවලට.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 ඒක නිසා කාම ක්‍රීඩා එහෙම නැත්නම් පාටිස් එහෙම නැත්නම් ඒ සනකෙලි ඔක්කොම සංවිධානය කරන්නේ රාත්‍රියේ. ඉතින් ඒක නිසා මේ ශික්ෂාපදේ පනවනකොට මේ භික්ෂුවක් කියලා දෙනවා ස්වාමීන් වහන්සේ මිනිස්සු හොඳට ලැහැත්තිලා කන්නේ බොන්නේ රෑ කෑම මේ වෙලාවේ විතර හොඳ බින්න පාත ටිකක් හම්බෙන්නේ දැන් ඔබ හන්දේ ඒකත් නැති කරන්න ගියාට පස්සේ මේ අපිට උදේින් විතරක් කැපෙන්න වෙනවා කියන්නේ බුදුන්ස කියන ඇත්ත තමයි මිනිස්සු උණු දවස පුරාම මහන්සියලා ඇවිල්ලා හොඳට කාමයේ දනවන ආහාර වළඳලා කාම ක්‍රීඩා වේදෙනවා ඒක වළක්වන්න නම් අපි ඒක දැනගෙන ඒ ආහාරට පින්නපද කරන්නත් එපා අර උදේ වරුවේ දවල් වරුවේ දෙන්නේ කැපෙමු කියනවා ඒ නිසා ඒකම අනිත් පැත්තට හරලා ඒ සමාජගත කාරණාව අනිත් පැත්තට හරලා තමයි බුදුරජාණන්සේ කියලා තියෙන්නේ. හැබැයි මේක හරි අමාරුයි. මොකද අපිට එකපාරට කාමභෝගී ජීවිතේ ඉඳලා යෝගී ජීවිතයට යන එකට භෝගී යෝගී මාරුව අමාරුයි. මේ කල හැකි. ඉතින් ඒක දැම්මට පස්සේ ඕන කෙනෙක් විතරයි එන්නේ. එහෙම නැති කෙනෙකුට කියනවා ඒ බෑ මේ වාට්ටුවට ගන්න මේ ලෙඩේ සීනයි විතරයි. ඒකට යන්න සාමාන්‍ය හදිසි අනතුරු වාට්ටුවට ගිහිල්ලා ඉතින් ටික කරගන්න මේකට ගන්න මේ ඒ නිසා මම හිතනවා මේ වගේ හරියට එම නීතියක් දාගත්තට පස්සේ හොඳට ෆිල්ටර් වෙනවා. අමාරුකම තියෙන එකට බෙදා හදාගන්න එක වෙනම එකක්. නමුත් කාට හරි මේ මේකත් කරන ගම මේකත් කරන්න ඕන කිව්වොත් එහෙනම් මේ යෙදී සදී පැහැදී ඉන්න අයට ඇණයක් වෙනවා යා.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 මේ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා නිමා සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.